සම්මා සම්බුද්දස්ස නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක නිවරණම්පි සමනුපස්සාමේ යේන නිවරණේන ඤෝතා පදා දීඝ රත්තං සන්ධාවන්තේ සංසරන්ති යත ඉදම් වික්ඛවේ අවිජ්ජා නීවරණං අවිජ්ජා නීවරණේනහි වික්ඛවේ නියෝතාපජා දීගරත්තං සන්දාවන්ති සංසරන්ති සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි පින්නතුනි අද මේ සජීවී ධර්ම දේශනාව සඳහා අපට ලැබිච්ච මාතෘකාව තමයි කුද්දක නිකායේ අවිජ්ජා නීවරණ සූත්‍රය. පින්නතුන අහලා තියෙනවා පංච නීවරණ නේද? නීවරණ පහක් කියලා අපි අහලා තියෙනවා. අවිද්‍යා නිවරණය ගැන අහලා තියෙනවද? අවිද්‍යාව ගැන අහලා ඇති අවිද්‍යා නිවරණය ගැන අහලා නැති වෙටි බොහෝ සෙයින්. පින්නතුනි අභිධර්ම පිටකේ අට නීවරණාසයුම් කියලා නීවරණ නාමයෙන් වදාළ ධර්ම අටක් තියෙනවා. ඒ තමයි කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීනය එක චෛත්‍යයක්. මිද්ද එක චෛත්‍යකයක්. එතකොට එතන හතරයි. ඊළඟට උද්දච්ච එක චෛත්‍යකයක්, කුක්කුච්ච එක චෛත්‍යකයක්. එතකොට හයයි. ඊළඟට පින්නතුළු විචිකිච්ඡා නිවරණයයි හතයි. අවිජ්ජා නිවරණයත් එක්ක නීවරණ නාමයෙන් වදාළ ධර්ම කීයක් තියෙනවද? අටක් තියෙනවා. ඒකයි අභිධර්ම පිටකේ අට නීවරණාසයුන් කියලා සඳහන් වන්නේ. එතකොට මේ නීවරණ කියන එක මුලින්ම අපි දැනගන්න ඉපේ නේද? නීවරණ කියලා කියන්නේ ඥානාදී වශයෙන් උපපජනක කුසල චිත්තං නිවාරෙන්ති නිසේදෙන්ති තථා තස්ස උපපජ්ජිතුන්න දෙන්ති इति නීවරණාන කියන මේ අට කතා පාඩේ මේක හොඳට පැහැදිලි වෙනවා. නීවරණ නීවරණ කියලා කියන්නේ වළක්වනවා කියන එක. මොනවද වළක්වන්නේ? කුසල් සිත් වළක්වනවා. දැන් පින්නතුල දැන් මෙතන බනහනවානේ. දැන් මේ සිහියෙන් බොහෝම කල්පනාවෙන් ඕනෑකමින් මේ අහන බණ ටික කාමච්ඡන්දය වගේ නීවරණයක් ආවොත් අනිත් පැත්ත ගහන්න බැයිද? පුළුවන්. එකපාරටම තරහක් වගේ ආවොත් ඒකත් වැස්මක්. ඊළඟට කම්මැලිකමක් තියෙන මෙද්දයක් ආවොත් ඒත් එහෙමයි. ඊළඟට හිතේ නොසන්සුන්කමක් පසුතැවිල්ලක් ආවොත් ඒත් එහෙමයි. ඊළඟට මේ කියන බණ ඇත්තද මේව පසු කාලේ ආපුවාද මේව මොනවද එහෙම සැකයක් හිටුවොත් ඒත් මේක කරගන්න බෑ. නීවරණ කියලා කියන්නේ ඇත්තටම වළක්වනවා කියන එක. මොනවද වළක්වන්නේ? කුසල් සිත් ඇතිවෙන්න නොදී වළක්වන අකුසල ධර්ම තමයි නීවරණ කියලා කියන්නේ. විශේෂයෙන් ධ්‍යාන සිත් වළක්වනවා. මාර්ගඵල සිත් වළක්වනවා. මෙන්න මේ වැළැක්වීමට තමයි නීවරණ නීවරණ කියලා කියන්නේ. දැන් ආලෝකයේ තියෙන තැන අඳුර තියනවාද? නැහැ නේද? අඳුර තියනවා නම් එතන ආලෝකයකුත් නැහැ. අන්ධකාර ආලෝක දෙක වුණොන්ට ප්‍රතිවිරුද්ධයි. අන්න ඒ වගේ තමයි යම් කිසි තැනක නීවරණ තියෙනවා නම් එතන ධානාදිය නැහැ. යම් කිසි තැනක ධානාදිය තියෙනවා නම් එතන නීවරණ නැහැ. එහෙමනම් පින්නතුනේ මේ නීවරණ පිළිබඳව පින්නතුලට යම් කිසි අවබෝධයක් තියෙනවා. හැබැයි ඉතින් මේ දේශනාව සම්පූර්ණ වෙන්නට අපි නීවරණ පිළිබඳව ඉතාම කෙටියෙන් විග්‍රහයක් කරලා ඒ අවසාන අවිද්‍යා නිවරණයටත් එන්නම්. එහෙමනම් බුදුරජාණන් වහන්සේ කුද්දක නිකායේ මේ නීවරණ සූත්‍රයේදී දේශනා කරනවා මහණෙනි මේ නීවරණ ධර්ම අතුරෙන් කියන්නේ මේ වළක්වන ධර්ම අතුරෙන් අවිජ්ජා නීවරණය මේ අවිජ්ජා නීවරණය තරම් මේ සත්වයා මේ දීර්ඝ සංසාරයේ ඇවිද්දවන වෙනත් නීවරණ ධර්මයක් මම දකින්නේ නැහැ කියලා උන්වහන්සේ වදාලා. එහෙනම් මේ අනවරාග්‍ර ගමනේ අපි ඇවිද ඉපදී ඉපදී මෙරි මෙරි මේ දීර්ඝ ගමනක් යන්නේ මොකක් නිසාද? මෙන්න මේ අවිද්‍යාව නිසා. පින්නතුනි මේ නීවරණ කියලා කියන්නේ වැස්මක්නේ. දැන් තෘෂ්ණාවෙන් බැඳලා නීවරණ වලින් වහලා තියෙන්නේ. අවිද්‍යාවෙන් වහලා තියෙන්නේ. දැන් ඕනම ගැටයක් කොච්චර තදට ගැට ගහලා තිබ්බත් ගැටේ දකින්නවා නම් අපිට ගැටේ ලියා ගන්න පුළුවන් නේද? දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ගැටේ වහලා තියෙන අඳුරේ තියෙන්නේ. අවිද්‍යාවෙන් වහලා තියෙන්නේ. අවිද්‍යාවෙන් වහලා තියෙනකොට ගැට කොහෙද තියෙන්නේ කියලාවත් හොයාගන්න බෑ. අන්න ඒ නිසා තමයි අපි සමත විපස්සනා කියන භාවනා දෙකම සම්පූර්ණ කරන්නේ. සමත භාවනාවෙන් අපට පුළුවන් ওই මුලින් කියපු නිවරණ කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්දේ මේවා පාලනය කරන්න පුළුවන්. හැබැයි අවිජ්ජා නිවරණය පාලනය කරන්න ඕන විදර්ශනාවෙන්. විපස්සනා වැඩිම තුලින් තමයි අවිද්‍යාව මේ අන්ධකාරය අයින් කරන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් යථාර්ථය කරා යන යෝගාවචරයේ සමතේ වඩන්නත් ඕන විපස්සනා වඩන්නත් ඕන. දැන් කවුරු හරි කියනවා නම් බුද්ධ ශාසනයක් තුල සමත භාවනාව ඕනේ විපස්සනාවයි වඩන්න ඕන කියලා කියනවා නම් ඒක නියම ධර්මයක් නෙවෙයි. ඇත්තටම අපි සමතේ පුරුදු කරන්නත් ඕන විපස්සනාව පුරුදු කරන්නත් ඕන. අපි දැන් ඉතාලම කෙටියෙන් මේ පංච නීවරණ ගැන පුංචි හැඳින්වීමක් කරලා මේ අවිද්‍යාව පිළිබඳ විශේෂයෙන් මේ දේශනාව කරන්නට බලාපොරොත්තු වෙනවා. එතකොට පින්නතොත් දැන් පළවෙනි නීවරණය කාමච්ඡන්දේනේ. පංචසෝ කාමගුණේසු අදිමත්තරාග සංකාතෝ කාමෝ යේව චන්දනට්ඨේන චන්දෝ ചാති කාමච්ඡන්දෝ. කාමය කියලා කියන්නේ මේ පස්කම් බැඳීමෙහි තියෙන අධික ඇල්ම. පස්කම් කියලා කියන්නේ මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පහ. එතකොට මේ වාට තියෙන අධික කැමැත්ත, අධික ඇල්ම තමයි කාම ඡන්දේ කියලා කියන්නේ. ඒවට තියෙන අධික ඇල්ම. සාමාන්‍යයෙන් පොහොත් පොතොන් ජන හිතක ස්වභාවය තමයි මේ වගේ ඉතින් ඇලී ගැලී තමයි පවතින්නේ. අර උපමාවක් තියෙන්නේ. අර වඳුරු ලහටුව වෙත ආපු වඳුරා. ඒ කියන්නේ දැන් ගම් එකක් තියලා තියෙන වඳුරු ඉන්න තැනක. ගම් ගුලියක්. වඳුරගේ ස්වභාවයේ සාමාන්‍ය වඳුරු හිතක් යපටක් තියෙන්නේ. වඳුරු හිත කියලා කියන්නේ වඳුරා නිකන් ඉන්නේ නිතරම ඌට මොනව හරි කරන්න ඕන. ළඟ ඉන්න සතෙකුට අයිනෝ නැත්නම් විරිත්තනෝනේ. මොනව හරි කරනවනේ වඳුරා. අන්න ඒ වගේ තමයි අපේ හිතක්. ඉතින් මේ ලහාටුව වෙත ආපු වඳුරා මොකද කරන්නේ? අරකට ටිකක් අත ගහලා බලනවා. ඉතින් යාත ඇලෙනවා. අනිත් අතත් ගහලා ඒකත් ඇලෙනවා. දැන් අත් දෙක ඇලිලා ඉවරයි. දැන් මේක ගලව ගන්න හිතාගෙන කකුලෙන් ගහනවා. වම් කකුලෙන් ගහනවා ඒකත් ඇලෙනවා. දකුණු කකුලෙන් ගහනවා ඒකත් ඇලෙනවා. දැන් අතපය හතරම ඇලිලා තියෙන්නේ. දැන් මොකද කරන්නේ? දැන් මූණෙම ගහනවා. ඉතින් මේ පස් තැනේම අර ලහටු ඇලෙනවා. එතකොට ඉතින් අර වැද්දට බොහොම ලේසියෙන් අල්ල ගන්න පුළුවන්. ඒ වගේ තමයි ඉතින් අපි. අපිත් පින්නතුනේ নিরතුරුවම මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවට ඇලිලා ගැලිලා තමයි ඉන්නේ. ඉතින් මේවා පින්නතුනේ මායාව මේවට අධිග්‍රහිතයි. හොඳට මතක තියාගන්න අපි මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පංචකාමයේ කියලා ඔළුවේ තියාගත්තට මේවා මායාට අයිති තැන්. දැන් බලන්න මායා දවසක් බුදුරජාණන් වහන්සේ බණ කියන තැනට එනවා. එදා තථාගතයන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට මේ ආයතනයන්ගේ අනිත්‍යතාවය කියලා දෙනවා. මහණෙනිව ඇස අනිත්‍යයි. ඕකට ගෝචරන රූපත් අනිත්‍යයි. කන අනිත්‍යයි. කනට ගෝචර වෙන ශබ්ද අනිත්‍යයි. මේ විදිහට ධර්ම දේශනා කරනකොට මායාට තේරුණා මේ දේශනාව ඇහුවොත් නම් මේ භික්ෂුන් වහන්සේලා නිවන් දකිනවා. ඒකට එයා කැමති නැහැ. මාර්යා කියන්නේ පොච්චලේ. ඉතින් මෙයා ආවා දූෂිත මාර්යා. දැන් ස්වરૂපෙන් ආවේ නැහැ. හරක් බලා ගන්න කෙනෙක් වගේ මඩ ගාගෙන අඹුඩයක් ගහගෙන කෙවිතක් අරගෙන මෙතෙන් ඇවිල්ලා කියනවා ශ්‍රමණය හරකෙක් එහෙම දැක්කේ නැද්ද මේ පැත්තට ආපහු. හරක් ටිකක් ඉතින් බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්නවා මෙයා මේ මාර්යා. කියන උඹේ හරක් උඹ බලාගන්නේ මෙතන ආපු හරකෙක් නෑ මාරය කියලා ආමන්ත්‍රණය කරලම කියනවා. මාරයාට ලැජ්ජ හිතෙනවා. මොකද හඳුනා ගන්නවනේ. එතකොට මාරයා කෙලින්ම තමන්ගේ ස්වභාවය කියනවා. ශ්‍රමණය ඔව අනිත්‍යයි අනිත්‍යයි කොට ඔය ඇහැ මගේ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ හරියට හරුඹේ තමයි. ඒ විතරක් නෙවෙයි ඇහැට ගෝචර රූපත් මගේ කිව්වා. ඔව් උඹේ තමයි මේවා. එතන මේ ආයතන හයම මගේ මගේ මගේ කියලා කිව්වා. මේවට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු ඔක්කොම මගේ කිව්වා. එතකොට දැන් බලන්න ඕවා අපි මග මම මගේ කියලා අල්ලගෙන ඉන්නකොට අපි කාගේ අත වැසියොද? මායාගේ අත වැසියෝ. එතකොට බලන්න පින්නතේ එහෙමනම් මේ පංචකාමය පිළිබඳව අපි හොඳට තේරුම් ගන්න ඕන. තේරුම් ගන්න තරමට මෙතනින් ගැලවෙන්න පුළුවන්. එහෙම නැතුව ප්‍රාර්ථනා කළ පරිදි ප්‍රාර්ථනා කරාට මේකෙන් ගැලවෙන්න පුළුවන් කම නැහැ. මේක හොඳට තේරුම් ගන්න ඕන. එතකොට මේ කාමය ඇති වෙන්න ප්‍රධානම දේ තමයි හොඳට හිතලා බලන්න අරමුණු සුභ වශයෙන් ගන්නවා. සුබ නිමිත්තම් වික්කවේ අයෝනිසෝ මනසිකරවතු කියලා කියන්නේ. අරමුණක් දැක්කහම මොකක් හරි දැක්කහම ඇහුවහම මේක සුබ විදිහට ගන්නවා නේ ෂෝක් කියලා ගන්නවා. ගත්ත ගමන් මොකද වෙන්නේ? කාමය විශ්සෙනවා. එහෙනම් මේ කාමය නැති කරන්න නම් කොහොමද අපි දකින්න ඕන? අරමුණු අසුබ වශයෙන් දකින්න ඕන. දැන් අපි මේ ශරීර කූඩු උනත් බලන්න. අපිට තේරෙන විදිහට අපි එක එක පුජ්‍යලයන්ට ඇලෙනවා. එයා ලස්සනයි, එයාගේ පෙනම හොඳයි, පාට හොඳයි, කොණ්ඩේ හොඳයි, දත් ටික මුතු කැට වගේ. ඕවනේ අපි අල්ලන්නේ. ඒ කියන්නේ සෝභාවයෙන් දකිනවා. මේ ඇසිකිලියක් තමයි අල්ලන්නේ. දැවිදින වැසිකිළියක් වගේ නේ මේ මනුස්ස ජීවිතේ එහෙම නෙවෙයිද? දැන් බලන්න කොච්චර අපවිත්‍ර දේවල් මේකෙන් පිරීලා තියෙන එකක්ද? නව දොරකින් නිතරම වැగిරෙනවා. දැන් බැරි වෙලාවත් අපි මේ ශරීර කෘත්‍යයන් පිරිසිදු කිරීම සතියක් දෙකක් නොකරොත් කොහොමද තියෙන්නේ? එතකොට බලන්න පින්නතුනේ මේ අපි ලොකු මුලාවකට අහ වෙලා ඉන්නේ. ඉතින් මේ කුණ ගොඩට අපි ලස්සනයි හොඳයි නොයේක් විදිහට සුබ වශයෙන් දකිනවා. සුභ වශයෙන් දකිනකොට මොකද වෙන්නේ? රාගය ඇති වෙනවා. එහෙනම් මේක නැති කරන්න නම් කරන්න ඕනේට ප්‍රතිවිරුද්ධ මේක ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕන. අසුභය අසුභයක් හැටියටම දකින්න ඕන. අපිට මේක ගන්න සුභයක් නැහැ. දැන් බලන්න අපි මේ කේස් ටික අල්ල ගන්න. දැන් පේන ටිකනේ දැන් කේස් ටිකයි, නියපොතු ටිකයි, දත් ටිකයි, සමයි ඊළඟට ලොම් ටිකයි. වටින් අපි අහුවෙන්නේ. හැබැයි ඒවා අපේ ශරීරයෙන් පොඩ්ඩක් වෙන් කරලා වෙන් කරලා බලන්නකෝ කිතින් සුබයක් තියනවාද කියලා. අපි එක දෙයක් ගමු දැන් කාලේ පමණි. කෙස් ටික ගත්තොත්. කෙස් ටික වෙන් කරලා තිබ්බහම බලන්න ඕකේ තියෙන ස්වરૂපේ. ඕක කළු පාට තියෙනවා. හැබැයි හැමදාම කළු පාට තියෙන්නේ නැහැ සුදු වෙනවා නේද? ඊළඟට තඹ පාට වෙනවා, මඩ පාට වෙනවා, කුණු පාට වෙනවා නේද? ඉතින් වර්ණ වශයෙන් ඕකේ ගන්න දෙයක් නැහැ. ඊළඟට ඔක සතහන් වශයෙන් බලන්න. දැන් අපි වාඩි වෙන තැනක නිකන් කොහේ හරි ගෙදරක ගිහිල්ලා වාඩි වෙනකොට කෙස් ගහක් දෙකක් තිබ්බොත් පිළිකුලක් ඇති වෙන්නේ නැද්ද? නැති වෙනවන අයියෝ හරි අපිරිසුදු බලන්නකො වාඩි වෙන්නවත් බෑ කියලා කියන්නේ. අර කෙස් ගහක් දැක්කම. වැඩි ඕනේ තමන්ගේ කෑමේකේ සුප් එකේ තිබුණොත් එහෙම කෙස් ගහක්. ආ මගේ නෝනාගේ කෙස් ගහක් කියලා අර කරමුද නැත්තක් වගේ ලේව කනවද? නෑනේ. සමහරුන්ට මොකද හිතෙන්නේ? මුළු ජීවිතේම සුප්පපා වෙනවා. එහෙම මිනිස්සු මට අහු වෙලා තියෙ හම්බෙලා තියෙනවා. මං අහනවා ඒ කියන්නේ අනේ ස්වාමීන් වහන්සේ මට එදා අප්පිරිය වුණා. එදා ඉඳලා අද වෙනකම් බොන්න බෑ. බිව්වොත් වමන යනවා බලන්න. සතහන් වශයෙන් මේක පිළිකුල්. අපි මේක මම මගේ කියලා අල්ලගත්තට. ඊළඟට පින්නතුනේ මේක ගන්ධ වශයෙන් කෙස් සුවඳයිද? නෑනේ. දැන් බලන්න කෙස් සුවඳ නෑ. කෙස් ගඳින් දන්නේ මේක හොදන්නේ. දැන් කෙස් ගහක් එහෙම බලන්න හිටුවාම එහෙම පුදුම ගඳක් නේ. එහෙනම් මේක ගන්ධ වශයෙන්ම පිළිකුල්. පිහිටි තැන් වශයෙන්ම පිළිකුල්. දැන් පිහිටලා තියෙන්නේ මහා සුපිරිසුදු තැනක නෙවෙයිනේ. මිස් කබලේ. මේලේ මාස් හැම වපොහොර කරගෙන වගේ මේක හැදිලා තියෙනවා. ඉතින් එහෙමනම් පින්නතුන ඔය විදිහට මේ දෙතිස් කුණපේම බලනකොට රාගයක් ඇති වෙයිද? දැන් උඩින් තියෙන ටික කොහොමනම් බඩමැද්දෙන් කපලා යට ටික එළියට ගත්තොත් කොහොමද නේද? දැන් මහා බඩවැල, කුඩා බඩවැල, වකුගඩු ටික ඊළඟට පෙනහල් ආත්මාව, නහරවැල් ටික ඔය පිත්ත ආශ්‍රය, ලේ සැරවත් එක්ක එළියට ගත්තොත් සාමාන්‍යයෙන් කොච්චර ලස්සන කෙනෙකුගේ ගුණත් කවුරු හරි බලාගෙන ඉඳි දාසාවේ. සමහරුන්ට බලන්න බැ කලන්තය දෙනවා. එතකොට බලන්න පින්නතුනේ මේ මුලාව අපි තේරුම් ගන්න ඕනේ. එහෙනම් මේ රාගය ඇති වෙන්න ප්‍රධානම දේ තමයි මේ අරමුණු සුභ වශයෙන් සැලකන. එහෙනම් අපි මේක අසුභ වශයෙන් දකින්න ඕන. එතකොට ඔන්න කාමච්ඡන්දේ නැති කරගන්න පුළුවන්. ඊළඟට ව්‍යාපාදේ. ව්‍යාපාදේ කියලා කියන්නේ තින් ව්‍යාපාද නීවරණය. ව්‍යාපජ්ජති විනාශ විනස්සතිති ඒතේන චිත්තං කියන විග්‍රහය අනුව යමක් හේතු කරගෙන සිත විකෘතියට විනාශයටපත් වෙනවා නම් අන්න ඒකට කියනවා ව්‍යාපාදේ කියලා. පින්නතුනි මේ තරහාව ඇති වෙන්නේ ගැටෙන අරමුණක් හම්බුනහම. දැන් ගැටෙන අරමුණක් හම්බෙනකම් කවුරු සාන්තවරු? දැන් හිතන්න තමන් කැමති විදිහට හැමදේම වෙනවා නම් කේන්තියයිද කාටවත්? නෑනේ. දැන් අපි හිතමු බිරිඳක් ස්වාමියා හිතන්නකෝ. දැන් බිරිඳ හිතන විදිහට මහත්ය ඉන්නවා. හ්ම්? මහත්ය කෙනෙක් කේන්තියන්න හේතුවක් නෑ. දරුවෝ Taman හිතන විදිහටම ඉන්නවා. එහෙනම් කේන්ද්‍රයක් නැහැ. සමාජය Taman රැකියාව කරන අය Taman හිතන පතන විදිහට වැඩ සිද්ධ වෙනවා. කේන්ද්‍රයයිද? නැහැ. ඊළඟට සබහාදාම් පවා Taman පායන්න හිතන උට පායනවා. වහින්න ඕන කියලා හිතන වහිනවා. කේන්ද්‍රයයිද? කේන්ද්‍රයක් නැහැ. කේන්තියන්නේ ගැටෙන අරමුණක් හම්බුනහම නොමගින් මෙනෙහි කරනවා. දැන් හොඳට බලන්න අපිට කේන්ති ගිල්ලාම තියෙන්නේ ගැටෙන අරමුණක් හම්බුණා අපි කේන්ති ගන්න. ඉතින් එහෙමනම් පින්නතුනි මේ කේන්තිය පාලනය කරන්න තියෙන එකම ඖෂධය මොකද්ද? මෛත්‍රිය. මෙත් වඩලා වඩලා වඩලා මේ ගැටීම අපි නැති කරගන්න ඕනේ. එහෙමනම් ව්‍යාපාද නිවරණ මම මොකද මේ නිවරණ ගැන වැඩි විස්තරයක් ලොකුවට කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අවිද්‍යාව පිළිබඳව ටිකක් කරුණු කියන්න ඕන නිසා. එහෙනම් ව්‍යාපාද නීවරණයක් පැහැදිලි. එතකොට බලන්න දැන් මේ නීවරණ කියන එක මේක පේනවා හොඳටම කෙනෙකුගේ ඔළුවේ හොඳටම කාමයේ තිබුණොත් මේ ධහම තුළ ඉන්න පුළුවන්ද? බෑනේ. අරකම තමයි තර්ක දෙන්නේ. කෙනෙකුගේ ඔළුවේ නිතරම තරහ තිබුණොත් දානයක්වත් දෙන්න පුළුවන්. බෑ. අන්න ඒකයි නීවරණ කියලා කියන්නේ. ඊළඟට තීන මිද්ද ඔන්න අලස කම්මැලිකම්. දැන් බලන්න පින්නතුනේ අලසකම කම්මැලිකම තියෙනකොට දැන් බෑ දැන් බෑ ඕක තමයි හිතන්නේ මොනවා කරන්න ගියත් දැන් බෑ දැන් හිතන්නේ නැත්නම් රස්නේ අනේ පස්සේ කරනවා හැම එකම පස්සට දානවා මේ තියෙන විදි තියෙනකොට දැන් මෙහෙම බනහන්න පුළුවන් කමක් නැහැ තියෙන විදි තියෙනවනම් එහෙනම් ඔය පැත්තකට වෙලා දැන් වාහනේ ඉදරන දා ගන්නවා මේක අනිත් පැයට බනහන්න කියලා එහෙමනේ ගොඩක් වෙන්නේ එතකොට බලන්න මේක නීවරණයක්. එහෙනම් මේකට අපි වීරිය ඇති කරගන්න ඕන. උත්තාන සම්පදාව ඇති කරගෙන ඒ තීන මිද්දේ අපි නැති කරගන්න ඕන. ඒක නීවරණයක්. සෑම දෙයකටම පින්නතුනේ ආවරණයක්. ඊළඟට උද්දච්ච කුක්කුච්චේ. උද්දච්චය කියලා කියන්නේ නොසන්සුන්කම. කුක්කුච්චය කියන්නේ පසුතැවිල්ල. දැන් බලන්න දැන් මෙතන මේ වාඩි වුණාට පස්සේ හිත නොසන්සුන් නම් අපි අර කිව්ව අඳුරු මනස ඒ වගේ හිතන්නම් තියෙන්නේ. සාමාන්‍ය පොඩි දරුවන්ටත් එහෙම නේද? පොඩි දරුවන්ටත් ඉන්න අමාරු. නමුත් දැන් සාමාන්‍යයෙන් අනිත් අපිට වැඩි හිටියන්ට ටිකක් හිත පුරුදු කරපුවාම අපට ඉන්න පුළුවන් ඒ තරමුණක. එහෙමනම් මේ හැම වෙලේම අර වඳුරු මනසක් තියෙනවා නම් මෙතන බනහන්න බෑ. නිකන් කය හිටවලා තියෙනවා හිත වෙන තැනක. එහෙමනම් උද්දච්චය පාලනය කරගන්න ඕන. ඒක නීවරණයක්. කොක්කුච්චය කියන්නේ පසුතැවිල්ල. බොහෝ දෙනෙකුට ඕක තියෙනවා නේ කුසල් කරගන්න බැරි වුණානේ. අපි ළඟට ඇවිල්ලා වයෝවෘද්ධය කියනවා නේ ඔබ වහන්සේලාගේ වගේ කාලේ අපිට මේක තේරුන්නේ නෑනේ. අර බලන්න ඒ පසුතැවිල්ල. ඒක ඇත්තට හොඳ නෑ. දැන් ඉතින් මේ මේ මොහොත ගත කරා නම් හරි. අනේ කුසල් කරගන්න බැරි වුණා බැරි වුණා කියලා දුක් වෙන්න වැඩක් නෑ. ඊළඟට ගොඩාක් අය දුක් වෙනවා ඒ කාලේ කරපු වැරදි කියන හිතනවා මේ කරපොත්ත මැරුණා අරක කෙරුණා මේක කෙරුණා දැන් ඒක වෙලා ඉවරයි ඒක අමතක කරලා දාන්න ඕනේ ඒවා හිත හිතා ඉන්නවා කියලා කියන එක නීවරණයක් එහෙනම් පසුතැවිල්ල කියන එක හොඳ දෙයක් නෙවෙයි ඉතින් මේකට පින්නතට හොඳම දේ තමයි චිත්තූපසමය ඒ කියන්නේ සිතේ සමාධිය හොඳට හිත ඒකාග්‍රතාවයක තියෙනවා නම් මේ නීවරණේ මඩ පවත්වන්න පුළුවන්. ඊළඟට විචිකිච්ඡාව. සැකය. බුද්ධ ආදී අටතන පිළිබඳව තියෙන සැකය මේකට පිළියන්නේ නැහැ මේක ආවට පස්සේ. සාමාන්‍ය ලෞකික ජීවිතේ උනත් බලන්නකො හරීම අසාර්ථකයිනේ මොනවට හරි සැක කරනවා නේද? එහෙමනම් පින්නතුනි බුද්ධ ආදී අටතන පිළිබඳව බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝයා ගැන ඊළඟට අර පුබ්බන්ත අපරන්ත පුබ්බාපරන්ත කියන මේවා පිළිපේර ආත්ම භාව මේ ආත් භාව පිළිබඳව. ඉතින් මේ දෙකම පිළිබඳව ඊළඟ පටිච්චසමුප්පාදය පිළිබඳව සීලය පිළිබඳව පින්නතුනි සැක තියෙන කෙනෙකුට ප්‍රතිපත්ති පුරන්න බෑ. දැන් හිතන්න බුදුරජාණන් වහන්සේ ගැන පුදුම සැකයක් හිතේ තියෙනවා. එහෙනම් උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ ජීවිතේට ගලප ගන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් මේ සැකේ නැති කරගන්න ඕනේ. සැකේ ඇති වෙන්න ප්‍රධානම හේතුව තමයි ධර්මයේ පිළිබඳව තියෙන අනවබෝධය. ධර්මය හොඳට ඉගෙන ගත්තා නම් ධර්මය හොඳට ධර්මය පිළිබඳ විසරදෙක් වුණා නම් සැක සංකා තියෙන තැන් ගිහිල්ලා වැඩි හිටියන්ගේ විමස ගත්තා නම් ක්‍රමානුකූලව තර්කානුකූලව මේක ඔළුවට දාගත්තා නම් කවදාවත් සැක හිතෙන්නේ නැහැ. ඉතින් මම එක දෙයක් කියන්නම් මම පැවිද්දෙක් නිසාවත් බුදුරජාණන් වහන්සේගේ ඒ ශ්‍රාවකයෙක් නිසාවත් කියනව නෙවෙයි මේ ධර්මය පිළිබඳව නම් කිසිම සැකයක් තියාගන්න එපා. මොකද ඒක මම මේ කියන්නේ අවබෝධ කරගෙන නෙවෙයි. රහත් වෙලා නෙවෙයි. මේ ධර්මයේ කියවනකොට පින්නතන හොඳට තේරෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ එකම වචනයක්වත් එහෙම නෙවෙයි කියලා කාටවත් දේශනා කරන්න පුළුවන් කමක් ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ. උදාහරණයක් හැටියට දැන් උන්වහන්සේ චෛතසික 52යි කියලා දේශනා කළා. කයිසික් කියන්නේ සිතුවිලිනේ. දැන් මේ මිනිස්සුන්ට මේ සත්‍යයන්ට පහළ වෙන සිතුවිලි උන්වහන්සේ 52ක් දේශනා කරලා තියෙනවා. බලන්න අපේ ශාස්ත්‍රවරයා කෙනෙකුට පහළ වෙන සිතුවිලි ප්‍රමාණය පවා කියන්න පුළුවන් කියන්නේ. ඉතින් අද වෙනකම් මේකට අභියෝග කරන්න බැරි වුණානේ කාටවත්. නෑ නෑ සිතුවිලි 52යි නෙමෙයි 51යි කියලා කිව්වේ නෑ. නෑ නෑ 52යි නෙමෙයි 53යි කියලා කවුරු විද්‍යාඥයෙකුට එකක් වැඩි කරන්න පුළුවන් වුණාද? බැරි වුණා. එහෙනම් මේ ධර්මය පිළිබඳව කිසිම සැකයක් තියාගන්න එපා. එතකොට දැන් පින්නතුලට මේ පංච නීවරණ පිළිබඳව යම් කිසි වැටහීමක් ඇති වුණා. එහෙනම් දැන් අවසාන නීවරණය තමයි අවිද්‍යා නීවරණය. පින්නතුල නීවරණ කියලා කියන්නේ ඇත්තටම වැස්මනේ අවිද්‍යාව කියලා කියන්නේ නිවන් දැකලා නැත්නම් එයා අවිද්‍යා සම්පන්නයි. දුක දන්නේ දුකට හේතුව දන්නේ නිවන දන්නේ නිවන් දකින්න ඕන යායුතු මාර්ගය දන්නේ මෙන්න මේ අන්ධකාරය මෙන්න මේ මෝහය තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට දැන් බලන්න මේ අවිද්‍යාවේ ස්වභාවය දැන් බලන්න අපි හැම කෙනෙක්ම දැන් මේ ජීවිතේ නොයෙක් විදිහට නොඑක් දුක් කම් කටළු වලට මුහුණ පාන පිරිසක් නෙමෙයි නේද? මනුෂ්‍ය ජීවිතය කියලා කියන්නේ මහා සැප සම්පත් තියෙන තැනක් නෙවෙයි. සාමාන්‍යයෙන් ධර්මයේ සඳහන් වන්නේ කාන්තාරයේ හැදිච්ච අතු නැති ගහක් වගේ මනුෂ්‍ය ජීවිතේ. කියන්නේ හැදිලා තියෙන්නේ කාන්තාරේ. හරියට අතොත් නැහැ. ඒ කියන්නේ හුළඟක්වත් නැහැ. මේකේ තියෙන චූටි සැපයක්. හැබැයි දුක මහ වැඩි. දැන් බලන්න ඔය පින්නතුල්ලා වුණත් පොන්චි සැපයක් වෙනුවෙන් මොන තරම් ආදීනවයක් විඳිනවද කියලා බලන්න. සාමාන්‍ය මිනිස්සෙක් හැටියට වැඩ කරනවා, මහන්සි වෙනවා, දරුවෝ ගැන හිතනවා, පන්ති අරන් යනවා, ළමයින්ට දෙඩ වුණොත් ඉතින් ප්‍රශ්න, ඊළඟට ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්නම තමයි. හැබැයි පොන්චි සැපයක් තියෙනවා රාබෑට ඒක වගේ. අර මහමෙරක් වගේ තියෙන ආදීනව පේන්නේ අරකින් වැහිලා යනවා. අවිද්‍යාවේ හැටි. එතකොට බලන්න මේ නොයේ දුක් කම් කටළු මැද්ද යන ගමනක්. දැන් එතකොට මේ ගමන යනකොට දැන් මේ පින්නතුල වයසට යනවා. නේද? දැන් මේ වයවෘත අම්මලා තාත්තලා මේ අයට තේරෙනවා මේ ගහපු බෙරේකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ කියලා මේ මේ කාලේ දන්නේම නැතුව ඉක්මනට ගිහිල්ලා තියෙනවා. එතකොට දැන් බලන්න පින්නතුනේ එතකොට අපි වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. ඇයි අපිට මෙහෙම වුනේ? ඇයි අපිට මෙහෙම වුනේ? අපි ලෙඩ වුණේ ඇයි? අපිට මැරෙන්න සිද්ධ වෙන්නේ මොකක් නිසාද? ඉපදිච්ච නිසා. ඉපදුන් නැත්තම් මේ මොකක්වත් ජරමර තියනවද? නෑ. ඉපදුන් නැත්තම් මොන ප්‍රශ්නයක්වත් නෑ. ඇයි අපි ඉපදුනේ? ඇයි ඉපදුනේ? භවය නිසා. විපාක පිණිස කර්ම සකස් වුණා. කුසල් කර්ම, කුසල කර්ම හරි අකුසල කර්ම හරි එක්රැස්ුන් නැත්නම් අපි උපදීද? හේතුවක් නැහැ උපදින්න. රහතන් වහන්සේලාට හේතුවක් නැහැ උපදින්න. අපිට හේතුවක් තියෙන්නේ අපිට කුසල කර්ම හරි අකුසල කර්ම හරි රැස් වෙලා තිබෙකට කියන භවය කියලා. ඒ භවය සකස් උනේ භවය සකස් උනේ උපාදාන නිසා. දැඩිව බැඳී ගිය නිසා. දැඩිව බැඳී ගිය නැත්නම් දැඩිව අල්ලගත්තේ නැත්නම් අපි උපදීද නෑනේ. උපාදානය සකස් වුණේයි. දැඩිව බැඳී යන්නේ තේ උපාදාන සකස් වුණේ තණ්හාව නිසා. දෙයකට ආසා කරලා අල්ලගත්ත ලොකුවට. අල්ලගත්තම මේ කර්ම සකස් වුණා. එතකොට දැඩිව බැඳී ගියේ මොකක් නිසාද? තණ්හාව නිසා. හොඳයි තණ්හාව ඇති උනේ කුමක් නිසාද? මොකක්ද හේතුව තණ්හාව ඇති වෙන්නේ? දැන් පින්නතුල ආසා කරන්නේ. ඇයි ආසා කරන්නේ? ආසා කරන්නේ නැද්ද ඔගොල්ලෝ? කරනවා නේද? එහෙනම් ඇයි ආසා කරන්නේ? ආසා කරන්නේ ඇයි කියලා දන්නේ නැතුව ආසාව නැති කරන්න පුළුවන්ද? ඉතින් මෙච්චර කල් ආසා කරගෙන ගියා පොඩ්ඩක් හිතන්න තැයි. ඇයි යන්නේ මම මේ ආසා කරන්නේ මොකටද කියලා හිතුවේ නැද්ද? දැන් බලන්න පටිච්චසමුප්පාද වලදී බලන්න අංගාල උත්තර දෙන්න පුළුවන්. මේ ලෝකේ හැම කෙනෙක්ම ආසා කරන්නේ විඳීම නිසා. දැන් බලන්න ඇහෙන් රූප බලනවා ශා ලස්සනයි කියලා විඳිනවා. විඳිනකොට ආසාව ඇති වෙනවා. කනෙන් ශබ්ද අහනවා ශා ලස්සන සින්දුවක් අපි කියන්නේ ගීතයක් රසනින්දයි කියලා. විඳිනකොට ඔන්න ආසාව ඇති වෙනවා. නාසයෙන් ආග්‍රහණය කරන පුදුම සුවඳක් කියලා විඳිනව නේද? විඳිනකොට ආසාව ඇති වෙනවා. දිවට රසක් විඳිනවා පුදුමාකාර රසක් කියලා විඳිනවා. විඳිනකොට ආසාව ඇති වෙනවා. කයට පහස විඳිනවා. විඳිනකොට ආසාව ඇති වෙනවා. එහෙනම් දැන් හොඳට මතක තියාගන්න මෙච්චර කල් ආසා කරගෙන ගිය මොකක් නිසාද? විඳීම නිසා. එතකොට බලන්න පින්නතුනේ තණ්හාව එතකොට සකස් උනේ විඳීම නිසා. විඳීම සකස් උනේ ඇයි? ඒකට හේතුව මොකද්ද? ස්පර්ශය. පස්සපච්චය වේදනා කියලා කියන්නේ. එතකොට පෙන්නේ ස්පර්ශය. ස්පර්ශය කියලා කියන්නේ තුන් දෙනෙක්ගේ එකතු වීම. ඇහැයි රූපයයි සිතයි එකතු වුණාම මේක ඇහි ස්පර්ශය. කනයි ශබ්දයයි සිතයි එකතු වුණාම කනේ ස්පර්ශය. නාසයයි ගඳ සුවඳයි හිතයි එකතු වුණාම නාහේ ස්පර්ශය. දිවයි රසයයි සිතයි එකතු වුණාම දිවේ ස්පර්ශය. කයයි පහතයි සිතයි එකතු වුණාම කයේ ස්පර්ශය. සිතයි අරමුණු විඥාන එකතු මනස එකතු වුණාම සිතේ ස්පර්ශය. එතකොට ස්පර්ශය කියලා කියන්නේ එකතු වීම. හැබැයි මේ එකක් හරි අඩුවෙන් අපිට රූප බලන්න බෑ. නැහැ එහෙන් රූප බලනවා නම් ඇහැ තියෙනවා රූප තියෙනවා. හිත තිබ්බ නැත්තම් බලන්න පුළුවන්ද? පින්නතුනේ දකින්නවා කියන්නේ සිතවිල්ලක්. සිතක්. දැන් බලන්නකො අපි ඇස් අරගෙන නිදා ගන්නවා කියලා හිතන්න. දැන් සමහර අය එහෙම නිදා ගන්නව නේද? ඇස් දෙක අරගෙන නේදී. එතකොට එයාගේ ඇස් ඇරිලා තියෙනවා ඉස්සරහින් රූප තියෙනවා රූප පේනවද? රූප පේන්නේ ඇයි? හිත වෙන තැනක. අර බලන්න මේ තුන් දෙනා එකතු වෙන්න ඕනේ. මේ එකතු වීම තමයි ස්පර්ශය කියලා කියන්නේ. එතකොට එකතු වුණාට පස්සේ අන්න ඇහෙන් රූප දකිනවා තණ්හාව ඇති වෙනවා. එහෙනම් මේ තණ්හාව ඇති වෙන්න හේතුව මොකද්ද? ස්පර්ශය. ස්පර්ශය සකස් වෙන්නේ මොකක් නිසාද? ඒකට හේතුව මොකද්ද? ස්පර්ශය සකස් වුනේ මේ ආයතන හය නිසා. ඇස කන නාසය දිව ශරීරය මනස කියන ආයතන ටික නිසානේ. ස්පර්ශය සකස් වුනේ. ආයතන හය සකස් වුනේ මොකක් නිසාද? නාම රූප නිසා. නාම රූප සකස් වුනේ විඥානය නිසා. විඥාන සකස් වුනේ දැන් ප්‍රතිසන්ද විඥානය මේ කියන්නේ. ඒතර විඥාන සකස් වුනේ සංස්කාර නිසා. සංස්කාර සකස් වුනේ ඔන්න අවිද්‍යාව නිසා. ඔන්න අවිද්‍යාව නිවරණේ වැඩ ටික. එතකොට මේ දීර්ඝ සංසාරයේ ඉපදී ඉපදී මෙරි මෙරි මේ අති දීර්ඝ ගමනක්. මේකේ ආරම්භක කෙලවරක් හොයන්න බෑනේ. දැන් ඉතින් අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ බෝසත් කාලේ ඒ ලෞතර අභිසම්බෝධිය ප්‍රාර්ථනාවෙන් උන්වහන්සේ වජිරාසනේ වාඩි වුණා. වජිරාසනේ වාඩි වෙලා උන්වහන්සේ ආනාපානසති කර්මස්ථානය පාදක කරගත්තා. චතුත්ථ ධානය දක්වා. චතුත්ථ ධානය ඉපදෙවුවට පස්සේ උන්වහන්සේට ඥානයක් පහළ වුණා පුබ්බේ නිවාසානුස්සති ඥානය. පුබ්බේ කියන්නේ පෙර, නිවාස කියන්නේ වාසස්ථාන. අනුස්සති කියන්නේ සිහි කිරීම. ඒතර පෙර හිටපු තැන් සිහි කරා. සිහි කරනකොට උන්වහන්සේ කල්ප ගණන් සිහි කරා. සංවත්ත විවත්ත කියන කල්ප දක්වා සිහි කරා. උපදින එකේ හොයන්න බෑ කෙලවරක්. දැන් බලන්න දැන් මෙතන මේ කවුරු හරි ගත්තොත් මේ කිසිම කෙනෙකුගේ ජීවිත මෙන්න මෙතනින් පටන් ගත්තා කියලා හොයන්න බෑ. ඒක කොහොම ගමනක්ද අපි ඇවිල්ලා තියෙන්නේ කියලා හිතලා බලන්න. හිතන්න එපා මේ පළමුවෙන්ම ඉපදිලා පළමුවෙන්ම ළමයි හැදලා පළමුවෙන්ම ඉස්කෝලේ ගිහලා පළමුවෙන්ම රැකියාවක් කරලා පළමුවෙන්ම ජීවත් වෙනවා කියලා හිතන්න එපා. මේ පින්නතුල්ලා අසංකේය ගණන්. කියන්නේ සංඛ්‍යාවක් නෑ නැත්තම් ඉපදීම. ඒකනේ දැන් කියන්නේ ධර්මයේ සඳහන් වන්නේ එක පුජ්‍යලේ තමන්ගේ අම්මා වෙනුවෙන් හලපු කඳුළු ප්‍රමාණය අම්මා නැති වෙලා අම්මා ලෙඩ වෙලා අම්මා වෙනුවෙන් හදපු කඳුළු ප්‍රමාණය සතර මහා සාගරයට වඩා වැඩි කියනවා. දැන් ඕක ඉස්සර අපි පුංචි කාලේ පැවිදි වෙච්ච අලුත වගේ කරුණකින් ඔළුවට එනකොට නිකන් මේක සැකයි මේක වෙන්න බෑනේ. ලිඳක වතුර වගේ නම් ඔන්න කමන්නේ. හැලක වතුර වගේ නම් ගඟක වතුර වගේ නම් මේක මහ මොහොතේ එක ජීවිතයක එක පුද්ගලයෙ පොල් කට්ටක් තරම්වත් අඳන්නේ නැහැ. එතකොට හිතා ගන්නකො මේ සසර ගමන කොහොම එකක්ද කියලා. ඒ තරම් දීර්ඝ ගමනක් අපි මේ එන්නේ. මේ අලුතෙන්ම දරුවෝ හදලා මේ මේ අලුතෙන් කරන කිසිවක් නැහැ. ඉතින් එහෙමනම් මේ හැම දෙයකටම ප්‍රධාන වෙන්නේ මෙන්න මේ අවිද්‍යාව. ඒ කියන්නේ දුක දන්නේ නැහැ, දුකට හේතුව දන්නේ නැහැ. නිවන දන්නේ නැහැ. නිවන් දකින්න ඕන යායුතු ආර්ය අෂ්ටාංග මාර්ගේ දන්නේ නැහැ. එහෙමනම් දැන් මේක මොන වැස්මක්ද කියලා බලන්නකෝ දැන් තේරෙනව නේද? ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි දීර්ඝ සංසාරේ මේ අවිද්‍යා නීවරණේ තරම් මේ සත්‍ය මේ සසරේ ඉපදී ඉපදී මෙරි මෙරි දුක් විඳින තවත් ධර්මයක් මම දැක්කේ නෑ කියලා උන්වහන්සේ වදාලේ මේ ඔක්කොම කාර්යභාර ඉෂ්ට කරන්නේ කවුද? මේ අවිද්‍යාව. ඒ නිසා පින්නතුනි මේක අපි හොඳට තේරුම් ගන්න ඕන. මේ අවිද්‍යාව නැති කරන්න නම් අනිත්‍ය සංඥාවම තමයි ප්‍රගුණ කරන්න ඕනේ. ඒ වගේම ධර්මය හොඳට ධර්මයෙන් හොඳට විසරද වෙන්න ඕනේ. එතකොට මේ අවිද්‍යාව ටික ටික ගලවන්න පුළුවන්. නැත්නම් අපි මේකෙම වැහිලා මේකෙම බිරි වෙලා මේකෙම අමුතු ගමනක් තමයි අපට යන්න වෙන්නේ. ඒ නිසා දැන්වත් අපේ මේ මේ ධර්මයට තියෙන කැමැත්ත වැඩි කරගෙන ධර්මඥානය දියුණු කරගෙන ගියොත් ඔන්න අපට මේ අවිද්‍යාව නැති කරන්න පුළුවන් විපස්සනාව තුලින්. එහෙම අවිද්‍යාව නැති කරපු දාට තමයි අපට මේ සසර කතරේ ඈතර වෙන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට බලන්න පින්නතුනේ දැන් අපි හැම කෙනෙක්ම ධර්ම මාර්ගය යනවා නම් අපට ඉස්සෙල්ලාම අවශ්‍ය කරන්නේ කල්යාණ මිත්‍ර ඇසුර. නේද? එතකොට දැන් අපි සසර ගමන ගැන අපි හිතුවොත් සසර ගමනට ප්‍රධාන හේතුවක් බවට පත් වෙන්නේ අසත්පුරු ශාස්ත්‍රය. අසත්පුරුෂයා නිසා අසත් ධර්මය ලැබෙනවා. අසත් ධර්මය නිසා අසද්ධාව වැඩෙනවා. අසද්ධාව නිසා අයෝනිසෝ මානසිකාරය වැඩෙනවා. අයෝනිසෝ මානසිකාරය නිසා අසත්‍ය අසම්පජඤ්ඤය වැඩෙනවා. ඒ කියන්නේ සිහිය නෑ නුවණ නෑ. අසත්‍ය අසම්පජඤ්ඤය වැඩෙනකොට අපේ ඉන්ද්‍රිය සං අසංවර වෙනවා. ඉන්ද්‍රිය අසංවර වෙනකොට අපි දුස්සීල වෙනවා. දුස්සීල වෙනකොට පංච නීවරණ හොඳට වැඩ කරන්න ගන්නවා. පංච නීවරණ වැඩ කරනකොට ඔන්න අවිද්‍යාව පෝෂණය වෙනවා. ඒතර බලන්න අවිද්‍යාව නිසා තමයි පංච නීවරණ ඇති උනේ. පංච නීවරණ නිසා තමයි ත්‍රිවිධ දුස්චරිත කරන්නේ. ත්‍රිවිධ දුස්චරිත කරන් කිරීම නිසා තමයි පින්නතුනේ අපිට අපේ ඉන්ද්‍රිය අසංවර වෙලා තියෙන්නේ. ඒතර මේ විදිහට බලන්න මේකේ මූල ආග හැම තැනම ගත්තොත් හැම දෙයකටම මේ සසර යන්න ප්‍රධානම හේතුව තමයි මෙන්න මේ අවිද්‍යාව. එහෙමනම් මේ සසරෙන් එතර වෙන්න අවිද්‍යාව නැතිකරන්න අපි මුල ඉඳලා ප්‍රාථමිකව කල්පනා කරොත් මේක නැති කරගන්න ක්‍රමවේදය කොහොමද? මුලින්ම කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබෙන්න ඕන. කල්යාණ මිත්‍ර ඇසුර කියන්නේ පොන්ති දෙයක් නෙවෙයි. හොඳට හිතට ගන්න හැම ගණකදීම කියවෙනවා මේ කල්යාණ මිත්‍රයා ගැන මේක නැතුව යන්න බෑ. ඒකනේ අපේ පැරණි අය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු කියලා මේක ප්‍රාර්ථනා කරන්නේ. දැන් සමහර අය ගොඩාක් අය කියනවනේ අනේ මට කල්යාණ මිත්‍ර ඇසුරම ඕන වෙන කිසිවක් ඕනේ නැහැ කියලා කියනෝ නේද? කියන්නේ කල්යාණ මිත්‍ර ඇසුර තිබුණොත් අපට මේ ගමන යන්න පුළුවන්. ඒක කල්යාණ මිත්‍රයා නිසා මොනවද ලැබෙන්නේ? සද්ධර්මය ලැබෙන්නේ. සද්ධර්මය ලැබෙනකොට ඔන්න සද්ධාවෙන් වැඩෙනවා. ඇත්තනේ එන්නම් මේ කියන ඒවා කියලා හිතෙනවනේ. අන්න බලන්න සද්ධර්මය නිසා සද්ධාව වැඩෙනවා. සද්ධාව වැඩෙනකොට නුවණින් කල්පනා කරන්න පුරුදු වෙනවා. යෝනිසෝ මනසකාරය. නුවණින් කල්පනා කරනකොට ඊළඟට පින්නතුනේ සිහිය නුවණ දෙක වැඩෙන්න ගන්නවා. සති සම්පජන්න. සිහි නුවණ දෙක වැඩි වැඩෙනකොට අපේ ඉන්ද්‍රිය සංවර වෙනවා. ඉන්ද්‍රිය සංවර වෙනකොට මොකද වෙන්නේ? ඉන්ද්‍රිය සංවර වෙනකොට පින්නතුනේ අපට ලොකු ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ කරනවා. සීලවන්ත වෙනවා. සිල්වත් වෙනකොට සතර සතිපට්ඨාන වැඩෙනවා. බොජ්ජංග ධර්ම වැඩෙනවා. බොජ්ජංග ධර්ම වැඩුණාට පස්සේ විඥා විමුක්තිය අන්න අවිඥා නෙවෙයි. අන්න විමුක්තිය අන්න විඥාව. අවිද්‍යාව නැති වෙලා මහා සනසිල්ල ළඟා වෙනවා තමයි නිවන. එහෙමනම් පින්නතොනි මේ අවිද්‍යාව නැතිකරන්ද මේ කල්යාණ මිත්‍ර සම්පත්තියේ ඉඳලා මේ සියලු ගුණධර්ම අපි දිනු කරන්න ඕන. ඒ නිසා මේ පින්වත් හැමදෙනාටම ඒකට සුදුසු වපසරයක්. ඒකට මේ මාර්ගය කියලා දෙන්න මහා කල්යාණ මිත්‍ර ඇතුරක්. ඒ වගේම මහා ධර්මයක් ලැබිලා තියෙනවා. මේ ලැබිච්ච අවස්ථාවෙන් උප්පරිම ඵල නෙලාගෙන මේ ගමන යන්නට මේ පින්වත් හැම දෙනාටම මේ දේශනාවත් උත්තේජනයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාසට්ටා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති